සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස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 අබ්බේවදානා සුමනෝ දදං චිත්තං පසාදේ දත්වා අත්ත මනෝ හෝති ඒසායන් යස්ස සම්පදාති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි සියලු දෙනාම ධර්ම ගෞරවයෙන් සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝ සත වෙත මහත් වූ කරුණා මෛත්‍රියෙන්ම දේශනා කළ සද්ධර්මයෙන් ස්වල්ප ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන ශ්‍රවණය කිරීම සඳහා තමන් ශ්‍රවණය කරන මේ දේශනාව මුළු ලොව පුරාම අද විසුරුවා හරිමින් මේ පින්වන්ත පිරිස ධර්ම දානමය මහත් ඵලදායක වූ කුසල් සමූහයකුත් රැස් කරගන්න වෙලාවයි. අද මේ දේශනාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කිරීමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ හේවා හැට රතුකුරුසගම අංක 39 දරණ නිවසේ පදිංචි පින්වත් ඉංජී භණ්ඩාරමණිකේ මෑණියන් ඇතුළු දූ දරුවන් සහ බෑනාවරුන් ලේලිවරුන් ඇතුළු කොට ඇති පවුලේ පින්වන්ත ඥාති පිරිස විසිනි මේ සියලු දෙනාම අද ලෝකෙට ධර්මයේ දන් දෙන වෙලාවේ ඔබේ දායකත්වයෙන් මේ ධර්මලාභේ ලබන අයගෙන් ආපසු වාරයක් පින්නතුනේ සිනහවක්වත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. මොකද ඔබ ධර්මයේ දන් දුන්නට ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන අය අතර දන්න පිරිස අඩුයි පින්නතුනේ නොදන්න පිරිස වැඩි. එහෙම වුණාම ඒ අයගෙන් ආපහු වාරයක් අපිට සිනහවක්වත් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් ධර්ම දානයක් සිදු කරද්දී අපිට අරමුණු කරගන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කුමක්ද? එක දෙයයි. අපේ දායකත්වයෙන් ලෝකෙට ධර්මයේ දන් දෙන වෙලාවේ මේ ධර්ම ලාභේ ලබන ලොව වාසය කරන සියල්ලෝ සුවසේම සංසාර දුක් කෙලවර කර ගනිත්වා කියන ප්‍රාර්ථනාව තමයි තබා ගන්න පුළුවන් වෙන්නේ. එකී ප්‍රාර්ථනාවම සිද්ධ වීම සිදුවීම පිණිස මේ දේශනාව උපකාර වේවා දේශනාවේ දායකත්වයේ දරණ පින්නතුන් මෙන්ම ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටමත් සුවසේම ධර්මාවබෝධේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සියලු දෙනාම පින්වතුනේ ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කරමු. <clears throat> පින්වතුනි අපි බොහෝ සෙයින් පින්වතුනේ නොඑක් නොඑක් අවස්ථාවල නොඑක් නොඑක් දෙනාට පුළු පුළුවන් හැටියට පින්නතුනේ දන් දෙනවා. ඒ දන් දෙනවා වගේම පින්නතුනේ මේ මිනිස්සු දිහා බලපුවාම පෙරත් දන් දීපු ඒවැයි විපාක විඳින බවත් පේනවා. දැනුත් දන් දෙනවා ඒ වගේම පෙර දීපු දානවල විපාකත් කුසල විපාකත් මිනිස්සු විඳිනවා. එහෙත් කාරණා කීපයක් දිහා බලනකොට පේනවා අතීතයේ කරපු පින්කම් වල වගේම වර්තමානයේ කරන ඇතැම් පින්කම් වලත් යම් යම් අඩුපාඩුකම් පේන්න තියෙන බව. අද අද කරන පින්කම් වල අඩුපාඩුකම් පින්කම කරද්දි පේනවා. හැබැයි ඉස්සර පෙර කරපු පින්කම් පෙර භවවල කරපු පින්කම් වල අඩුව පේනවා. ඒ කොහොමද? දැන් නම් පින්කම කරද්දීනේ පේන්නේ අඩුපාඩු. පෙර කරපු පින්කම් වල පින්නතුනේ අඩුපාඩු තියෙන බවට කොහොමද අඳුනගන්නේ? අද ඒ දීපුවයි විපාක විඳින විදිහෙන් පේනවා පින්නතුනේ එදත් යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවා කියලා. අන්න ඒ කාරණා සියල්ල තේරුම් ගන්න අද මේ දේශනාව දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ යම්කිසි කෙනෙක් පින්නතුනේ ධනක් දෙනවනම් පිනක් කරනවනම් ඒ දානයක් දෙද්දී පිනක් කරද්දී ඒ සඳහා මූලිකව සූදානම් කළ යුත්තේ කුමක්ද කියලා. මොකද්ද පින්නතුනේ මුලින්ම ප්‍රධානවම සකස් කරන්න ඕන දේ. සකස් කරන්න ඕන දේ තමයි පින්නතුනේ තමන්ගේ හිත. තමන්ගේ හිත සකස් කිරීම තමයි පින්නතුනේ පින්කමක් ඇතුලේ කුසලයක් ඇතුලේ දානයක් ඇතුලේ ප්‍රධානම දේ වගේම අසීරු දේ. නමුත් හිත සකස් නොකර පින්වතුනේ භෞතික දේවල් මොනතරම් සකස් කළත් අපේක්ෂිත අරමුණ කරා ඒ පින්කම මෙහෙවන්න මෙහෙවන්න බෑ. බලාපොරොත්තු වන මහත් ඵලදායක වූ කුසලය රැස් කරගන්න රැස් කරගන්න බෑ. ඒ නිසා හිත මනාකොට සකසන්න ඕන පින්නතුනේ පිනක් කරද්දි ධනක් දෙද්දී. ඒ දානයක් දෙනවා කිව්වම ඒ දානේ මහා සංඝරත්නයේටම නොවෙන්න පුළුවන්. මහා සංඝරත්නයේට දන් දීමක්ම නොවෙන්න පුළුවන්. තමන්ගේ ඥාති පිරිසකට කරන සංග්‍රහයක් වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදරට එන දුගියෙක් මගියෙක් යාචකයෙකුට දෙන දීමනාවක් වෙන්න පුළුවන් මේ හැම එකක්ම දානයක්. මහා සංඝරත්නයට දෙන එකම පමණයි දානේ කියලා එකක් නැහැ පින්නතුනේ. දැන් දවසක් එක බ්‍රාහ්මණෙක් තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බ්‍රාහ්මණය ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ ගැන සමාජයේ මෙහෙම කතාවක් තියෙනවා. ඒක ඇත්තද කියලා දැනගන්න තමයි මං ආවේ කිව්වා. ඔබ වහන්සේ ගැන සමාජයේ මෙහෙම කතාවක් තියෙනවා. මොකද්ද කතාව? ඔබ වහන්සේ දේශනා කරලා තියෙන කරනවලු මහා සංඝ රත්නයට දුන්නොත්මයි ආනිසංස තියෙන්නේ වෙන කෙනෙකුට දුන්නොත් නම් ආනිසංස නැහැ කියලා. එහෙම ඔබ වහන්සේ දේශනා කරනවලු කියලා සමාජයේ කතාවක් තියෙනවා කිව්වා. ඇත්තටම ඔබ වහන්සේ එහෙම එකක් දේශනා කළාද නැත්තම් ඒ අය ඔබ වහන්සේ දේශනා කළා කියලා කියනවද කියලා හෙව්වා. බුදුරජාණන් වහන්සේ මොකද්ද උත්තර දුන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය තමන් අනුභව කරලා තමන් අනුභව කළ පිඟානේ ඉඳුල් ටික තියෙනවනේ. ඒ පිඟාන සෝදලා ගවර වලක ඉන්න පණුවන්ට ගවර වල කියලා කියන්නේ ගව ගාලේ මල මූත්‍රාදී පින්නතුනේ එකතු කරන වල. ඒ ගවර වලේ හැදෙන පණුවන්ට දැම්මොත් මෙය මේ පණුවන්ට ආහාරයක් වේවා කියලා බ්‍රාහ්මණය එහිත් ආනිසංස තියෙනවා කියලයි මම දේශනා කරන්න කිව්වා. දැන් පැහැදිලි නේද? ගවර වලේ ඉන්න පණුවන්ට තමන් කාපු පිඟාන සෝදලා ඉඳුල් ටික දැම්මොත් මේක මේ පණුවන්ට ආහාර වේවා කියලා ඒකෙත් ආනිසංස ආනිසංස තියෙනවා. ආනිසංස ටිකක්ද හුඟක්ද කියන එක නෙවෙයි කොහොම හරි ආනිසංසයක් තියෙනවා ඒකෙත්. මහා සංඝරත්නයට දන් දීමෙන් පින්නතුනේ උදාරානිසංසයක් ලැබෙන බව ඇත්තයි. හැබැයි පණුවෙකුට සතෙකුට දුන්නා කියලා ආනිසංස නැත්තිම නැත්තේ නෑ පින්නතුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ හැම එකක්ම දානයක්. දුගියන්ට, මගියන්ට, යාචකයන්ට පවා දෙන එක පින්නතුනේ දානයක්. මහා සංඝරත්නයට දෙන එකක් දානයක්. ආනිසංස අධික මාත්‍රව ලැබෙනවා. හැබැයි මේ ලෝකේ කාට තමන්ගේ හිත පිරිසිදු කරගෙන දුන්නොත් ඒකේ ආනිසංශ ඒකේ ආනිසංශයක් තියෙනවා. හැබැයි පින්නතුනේ ඒ දානේ දෙනකොට හිත අවස්ථා තුනකදී සතුටු වෙන්න ඕන. පළවෙනි අවස්ථාව තමයි ඒ දානෙට පෙර මේ හිතේ සතුට තියෙන්න ඕනේ. සමහර විටකදී අනේ මේ අතේ සතෙත් නැහැ නමුත් මේක මේ පින්කම නොකලත් බෑ දැන් අපි හිතමුකෝ කෙනෙක් මරණයටපත් වෙලා අවුරුද්දක් ගත වෙලා කියලා. අවුරුද්දක් ගත වෙච්ච තැන පින්නතුනේ අපිට අගහිගකම් තියෙන්න පුළුවන් නේ. සෑම කල්හිම අපිට පින්නතුනේ මහා ධන සම්පත් තියෙන්නේ නෑනේ. නමුත් දැන් ඔන්න පින්නතුනේ ඒ ඥාතිවරයා මරණයටපත් වෙලා අවුරුද්දක් ගත වීගෙන අවසා ලං වීගෙන එනකොට සමහර වෙලාවකදී දැන් අවුරුද්දක් පින්කම් අවුරුද්දක් පිරිච්ච එකේ පින්කමක් කරන්නත් ඕනේ. හැබැයි කරගන්න පුළුවන් වාතාවරණයකුත් නැති වෙන්න පුළුවන් නේ. එතකොට මොකද වෙන්නේ සමහර අය? දැන් ඔබ මේ ලෝකේ බොහෝ දෙනාට වෙන වැඩේ මොකද්ද එතකොට? අනේ කමක් නැහැ. අපි තුන් මාසෙ පින්කම කළානේ. මෙතෙන්දි කම්පා වෙන්න හොඳ නැහැ. මේ වෙලාවේ මේ කරදර ටිකක් මගහැරුණාම අපි තව මාසයක් හමාරක් ගත වෙලා අපි පින්කමක් කරමු. එහෙම කියලා ඒ සතුටින්ම හිත හදාගන්න අවස්ථාවක් උදා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් නෑ කමක් නෑ. අපිට මේ දාණය මහා සංඝරත්නය gedarata වැඩම කරවාගෙන දෙන්න බැරි වේවි. හැබැයි මේ වෙලාවේ අපිට තියෙන විදිහට දාහනේ ටිකක් උයාගෙන ගිහිල්ලා බුද්ධ පූජාව පවත්වලා මහා සංඝරත්නයට පූජා කරලා වුත් ඒ කුසලය අනුමෝදන් කරන්න පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තවත් පිරිසක් ඉන්නවා පින්නතුනේ තැවෙනවා. කොහොමද තැවෙන්නේ? අනේ අවුරුද්දක් ගත වුණා පින්කම් කරන්නේ කොහොමද අතේ සතේ නැහැ කියලා දැන් පින්කම පිළිබඳ ගැටුමක්. නේ දැන් පින්කම වදයක් වෙලා දැන් පින්කම තමන්ගේ හිතට පීඩාවක් වෙලාද නැද්ද? දැන් පීඩාවක් වෙලා අන්න ඒ අපරාධේ නම් කරගන්න එපා. බොහෝ දෙනෙක් ජීවිතයේ පින්කම් පින්වතුනේ සතුටින් කරන්න ඕනේ. එහෙම නොහැකි අවස්ථාවක් නම් සතුටින් කල් තබන්න ඕන පසුවට කරනවා. නැත්තම් පුළුවන් ප්‍රමාණයට කරනවා. කවදාකවත් පින්කම් එක්ක ගැටෙන්න එපා. පින්කම් පින්වත්නි වෙහෙසකට ගන්න එපා. පින්කම් වලින් පීඩාවක් උපද්දව ගන්න එපා. සතුටින් පුළුවන් ප්‍රමාණයට කරන්න. බැරිම නම් පින්වතුනේ ඉදිරියට තබන්න කුසල හිත පරිස්සම් කරගන්න. නැත්තම් මේවා නොකරත් බෑ. ඉතින් අවුරුද්දක් පිරිච්ච එකේ ඒ කියලා පින්කම් කරන්නේ කොහොමද? එහෙම කියපුවාම පින්වතුනේ පින්කම් සමග ගැටුමක්. ඒක හොඳ දෙයක්ද? ඒක හොඳ දෙයක් නෙවෙයි පින්වත්නි. ඒ නිසා පින්කමක් කරද්දි මතක තියාගන්න පින්කමට කලින් හිත සතුටින්ම පවත්ව ගන්න ඕනේ. ඊළඟ අවස්ථාව තමයි පින්කම කරද්දිත් සතුටු වෙන්න ඕන. කාට දුන්නත් අපි හිතමු දැන් යාචකයෙකුට දුන්නා කියලා මහා සංඝරත්නයට නෙවෙයි. කාට හරි ගෙදරට එන අහිංසක අසරණ දුප්පතෙකුට දුන්නා කියලා. දුප්පත් කෙනෙකුට පින්වතුනේ සමහර විටකදී විඳින්න ලැබෙන දේවල් පින්වතුනේ අපිට තරම්වත් විඳ ගන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර විටකදී අහිංසක මිනිස්සු ඉන්න පුළුවන්. දැන් මහා සංඝරත්නයට දෙන දාණය ගැන කියන්නම දෙයක් නැහැ පින්වත්නි. නමුත් අපි හිතමු දැන් ඔන්න ගෙදරට එනවයි තාම දුප්පත් කෙනෙක්. සමහර විටකදී ඒ පුද්ගලයාට ජීවිත කාලෙම පින්වතුනේ කිරිතේ එකක් බොන්න ලැබෙන්නේ හැමදාම තේ කහට ටිකක් තමයි ජීවිතේ බොන්නේ. අපිට ඔන්න පුළුවන් ඒ පුද්ගලයාව සතුටු කරන්නනේ. කොහොමද සතුටු කරන්නේ? වෙනදා ඔහුට විඳින්න නැති දෙයක් ඔබේ গিදරට ආපු අහිංසක මිනිස්සෙකුට දීලා ඔහුව සතුටු කරන්න පුළුවන්. පුළුවන් හැටියට. ඒ සතුටින් ඔහු ඒක අනුභව කරනවා දැක්කම අපිට කොච්චර සතුටු වෙන්න පුළුවන්දනේ. ඒ නිසා මතක තියාගන්න මහා සංඝරත්නයේද දන් දෙනවා වගේම පින්වතුනේ තමන්ගේ ගෙදරට එන දුප්පත් අහිංසක මිනිසුන්ට තමන් ළඟ තියෙන දේ තමන් ළඟ තියෙන දේවල් වලින් හොඳම දේවල් වලින් සංග්‍රහ කරන්න. එයින් ඒ අය බොහෝ සතුටු වෙනවා වගේම අපිටත් බොහෝ සතුටු වෙන්න බොහෝ සතුටු වෙන්න පුළුවන්. නමුත් අපි ළඟ ඇතැම් දෝෂ තියෙනවා. ඒ දෝෂ තමයි සමහර අයට අපේ ගෙදරට ආපුවාම පින්නතුනේ ගෙවල් වලට ආපුවාම සමහර අයට තේ දෙනකොට පීරිසයත් එක්ක දෙනවා. තවත් සමහර අයට තේ දෙනකොට පීරිසය නැතිව දෙනවා. එහෙම වෙනසක් තියෙනවද නැද්ද? ඈ? තියෙනවා. ඒ වෙනසට හේතුව මොකද්ද? දැන් මොකද්ද පදනම එහෙම වෙනසක් ඇති වෙන්න? කියන්නකෝ බලන්න දැන්. කෙනෙකුට පීරිසේ සමග තේකෝප්පෙ දෙන්නත් තව කෙනෙකුට පීරිසේ නැතිව තේකෝප්පෙ දෙන්නත් මේ වෙනසට මොකක් හරි අර්ථයක් හේතුවක් තියෙන්න බෑ මං අහන්නේ ඒක මොකද්ද කියලායි හ්ම් මොකද්ද කාරණේ මානේනේ පින්වත්නි දැන් තේරෙනවද අපිට ජීවිතේ වැරදිච්ච වැරදිල්ල? කෙලෙස් දුරු කරන්න පින් කරනවා මිසක පින්කම් අස්සේ කෙලෙස් තියාගන්න හදන්න එපා. අපි පින්කම් කරන්නේ අපි දන් දෙන්නේ පින් කරන්නේ කෙලෙස් දුරු කරන්නයි. එහෙම නැතුව කෙලෙස් දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? ආ ඔයාට නම් පීරසයක් ඕනේ නැහැ. අන්න බලන්න ඒකත් දානයක්. හැබැයි ඒ දානය ඇස්සේ මානය වැඩිලා. අපි දැනගෙන මේ නොදැන කරගත්තු කරුම මේ හැම එකකටම විපාක තියෙනවා. අදින් මේ ප්‍රතිපදාව වෙනස් වෙන්න ඕනද නැද්ද? මේ ප්‍රතිපදාව වෙනස් වෙන්න ඕන. සමහර කෙනෙකුට පීරිස දෙනවා සමහර කෙනෙකුට පීරිස නැහැ. ඇයි? අනේ මෙයාට නම් පීරිස ඕනේ නැහැ. එයාට තේ එකක් දුන්නොත් ඇති කිරිතේ ඕනේ නැහැ. බලන්නකො පින්වත්නි සමහර විටකදී ඒකට එක හේතුවක් වෙලා දුප්පත්කම පෝසත්කම යමක් කමක් තියෙන මිනිස්සෙක් ආවොත් අපේ යාට දෙන්නේ මොනවද? ආ කිරිතේ යමක් කමක් නැති අහිංසක දුප්පතෙක් ආවොත් එයාට කහට එකක් ඇති. හරිනම් එයාට නේද පින්නතුනේ කිරිතේ එකක් දෙන්න ඕන. බලන්න අපි හිතන පතන විදිය කොච්චර වෙනස් වෙන්න ඕනද කියලා. නේද? එයාට තමයි එතකොට පින්වත්නි අර වාහනේ එන කෙනාට පීරිසේ තියෙනවා බස් එකේ එන කෙනාට පීරිසේ නැහැ. එතකොට පීරිසේ හම්බෙලා තියෙන්නේ වාහනේට. කලිසමක් ඇඳන් එන කෙනාට පීරිසේ එක දෙනවා සරම ඇඳගෙන එන කෙනාට පීරිසි නැතුව දෙනවා. එතකොට පින්නතුනේ මිනිස්සයාට කෝපය හැම වෙලා තියෙන්නේ පීරිසි හැම වෙලා තියෙන්නේ කලිසමට. බලන්න අපිට කොච්චර වැරදිලාද කියලා. මතක තියාගන්න දෙන්නේ දානයක් නම් දුප්පතෙකුට වුණත් ඉතින්දි පින්වතුනේ කිසිම වෙනසක් දකින්න එපා කිසි කෙනෙක් තුල හැමෝට සමානව සලකන්නේ සමානාත්මතාවය කියලා එකක් අපිට පුරුදු කරලා තියෙනවනේ බුදුහාමුදුරුවෝ. හැමෝටම සමව සලකන්න. කුල මල ගෝත්‍ර මේ එකක්වත් පින්නතුනේ පින්කම් අස්සේ ගන්න එපා පින්නතුනේ සංසාරේ කරුම හදාගන්න නම්. මෙයාට ඉච්චර ඕන නෑ මෙයාට හොඳට සලකන්න ඕන කියලා මේ මානය එක්ක පින්කම් කරන්න දන් දෙන්න මොකද වෙන්නේ විපාක දුන්නට ලැබෙයි හැබැයි ලැබෙනකොට සංසාරේ නීච කුලවල උපදිනවා පින්නතුනේ. වෙන කවුරුත් කරපු හතුරුකමක්ද? නෑ කවුද කරගත්තේ? තමන්. තමන් කරගත්තේ සංසාරෙට. එතකොට දෙන වෙලාවේ සතුටු වෙන්න ඕන සතුටු වෙන්න නම් පින්නොතුනේ ඒ ලබන කෙනාට සතුටු දෙයක් දෙන්න. හරි වැදගත් කාරණයක්. ඔබේ gedara ජේතවනාරාමයක් කරන්න පුළුවන් ඔබට. පින්වත්නි ජේතවනාරාමයට ආපු කිසිම කෙනෙක් පින්නතුනේ නිවෙන්නේ නැතුව ගියේ නෑනේ. ජේතවනාරාමයට ආපු කිසිම කෙනෙක් සැනසෙන්නේ නැතුව ගියේ නෑනේ. නේද? කිසා ගෞතමිය දරුවා මැරිලා පිස්සු වැටිලා ආවේ. ජේතවනාරාමෙන් යනකොට නිවිලා ගියේ. පටාචාරාව ඇඳිවතත් නැතුව වියරු වැටිලා ආවේ. ජේතවනාරාමෙන් යනකොට නිවිලා සැනසিলা ගියේ. ඔබේ ගෙදර ජේතවනාරාමයක් කරන්න ඔබට පුළුවන්. ගෙදරට එන කිසිම කෙනෙක්වත් සුවපත් නොකර යවන්න එපා. සතුටින්ම සුවපත් කරන්න එන කෙනෙක් කායික වේදනාවකින් නම් එන්නේ ආදර කරුණාවෙන් තෙල් බෙහෙත් ටිකක් ගල්වලා එනකොට තිබිච්ච වේදනාව ඔබේ gederin යනකොට නැති කරලා ඔහුව පිටත් කරන්න. බලන්නකො කොච්චර ලස්සන ප්‍රතිපදාවක්ද මේක. ජීවිතේ අපිට සුවපත් වෙන්න බැයිද අපිට සතුටු වෙන්න බැයිද? එන හැම කෙනෙක්ම එනකොට නැති සිනහවකින් එනකොට නැති පින්වතුනේ සතුටකින් යනකොට යනවනම් ඔබේ ගෙදරින් ඔබේ ගෙදර දෙනෝ දාහක් නිවෙන සැනසෙන තැනක් වෙනවා. එතකොට පින්කම් කරනකොට කරන්න පෙරත් සතුටු වෙන්න ඕන. කරන වෙලාවෙත් සතුටු වෙන්න ඕන. ඊට පස්සේ කළාට පස්සෙත් සතුටු වෙන්න ඕන. සමහර අය දුන්නට පස්සේ තැවෙනවා අපරාධය උච්චර දුන්නේ. අපේ දරුවන්ට තියන්න තිබ්බ ටිකනේ. සමහර වෙලාවකදී දුන්න ගමන් හිතෙන්නේ අවුරුද්දක් විතර ගිහිල්ලා අඩුපාඩුවක් ජීවිතේ දැනෙනකොට හැබැයි එදා තිබ්බනම් අර කදා අපිට මෙහෙම අඩුපාඩුවක් වෙන්නේ නැහැ කියලා අවුරුද්දකට විතර කලින් දීපුවා ගැනත් ඇවෙනවා. නේ? එතකොට මතක තියාගන්න සිත සතුටු කරන්න ඕන දන් දෙන්න පෙරත් දන් දෙන වෙලාවෙත් දන් දුන්නට පස්සෙත් සතුටු වෙන්න ඕන හිත සතුටු කරන්න ඕන අනේ මං ධනක් දුන්නා අහවල් දුප්පතාට අසවල් අහිංසකයාට මං සංග්‍රහ කළා එයා හරි සතුටින් ගියා කියලා නිතර සතුටු වෙන්න ඕන ජීවිතේ. එතකොට බලන්න හිත සකස් කරන්න ඕන වැඩපිළිවෙල ඕක පින්නතුනේ. එහෙම සකස් නොකළොත් එහෙම මොකද වෙන්නේ? එහෙම සකස් නොකළොත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට දෙන්න තියෙන දේවල් පින්නතුනේ හැම කාලෙම ප්‍රණීත දේවල් දෙන්න බැරි වෙන්න පුළුවන්. අපිට ප්‍රණීතම දේවල් දෙන්න බැරි වෙන්න පුළුවන් හැම කාලෙම. ප්‍රණීත දෙයක් වුණත් ප්‍රණීත නැති දෙයක් වුණත් කුමන දෙයක් දුන්නත් හැබැයි දෙන ක්‍රමයක් තියෙනවා. මම මේ කියන්නේ නැවත කියනවා මහා සංඝරත්නයට විතරක් නෙවෙයි. gedarට එන දුගියට මගියට යාචකයට අසල්වැසියට පවා දෙන ක්‍රමයක් තියෙනවා. එකක් තමයි පින්නතුනේ ඒ දෙන දෙයක් දෙන්න සකසලා පින්නතුනේ. දෙන දේ සකසලා දෙන්න. ඒ කියන්නේ තේ එකක් දෙනවා නම් හොඳට කෝප්පය හොදලා දෙන්න. සමහර අය ඉන්නවා හරි රසයි තේක. කෝප්ප හොදන්නේ. හරි රසයි කෑම ටික. පිංගම් හොදන්නේ. නේ? එතකොට එයා ඒ පිංකම සම්පූර්ණ කරලා නැහැ පින්වත්නි. ඒ පිංකම සම්පූර්ණ කරලා නැහැ. ඒ නිසා යමක් දෙනකොට දෙන දේ සකසලා දෙන්න පින්වත්නි. තවත් අවස්ථා තියෙනවා. දීපුතේක අතට ගන්නකොට පින්නතුනේ පීරිසෙයි පීරිසෙයේ තියෙන වතුර ඇඟ පුරාම හැලෙනවා. නේ? තේක බොන්න තේක අතට ගන්නකොට පින්නතුනේ පීරිසෙයේ තියෙන වතුර ඇඟ පුරා හැලෙනවා. ඒක ඒක හේතුව තමයි පින්වත්නි පින්කම කළාට සකසලා කරලා නැහැ. එහෙනම් කෝපය හොදලා ඒ කෝපය මනාව පිස දාලා පින්නතුනේ පිරිසිදුවටම තේ එකක් දෙන්න ඕන දෙන කෙනෙකුට. දෙන ඕනම දෙයක් සකසා දෙන්න ඕන, පිළිවෙලට දෙන්න ඕන. අපිට මේ වෙනුවෙන් මහන්සි වෙන්න තියෙන්නේ පොඩ්ඩක්. මහා ගොඩක් මහන්සි වෙන්න දෙයක් නෑ. නමුත් මේ ටික සතුටින් කළොත් පින්වතුනේ අපිට පින්කමෙන් සතුටු වෙන්න බැතිද? පින්කමිනුත් සතුටු වෙන්න පුළුවන් නේ. දෙන දේ සතුටින් සකසලාම දෙන්න. ඊළඟ කාරණේ තමයි යමක් දෙනකොට පින්වතුනේ දෙන්න ගෞරවයෙන් යමක් දෙනකොට කාට වුණත් ගෞරවයෙන් දෙන්න. ඔබේ ගෙදරට ආවේ යාචකයෙක් වෙන්න පුළුවන්. හැබැයි යාචකයා කියලා කියන්නේ ඔබ යම් මුදලක් නම් ඔහුට දෙන්නේ ඔහු අපිට උපද්දවන පින ඊට වඩා වැඩිද අඩුද? ඊට වඩා වැඩි. අපි දීපු මුදලට වඩා ඔහු අපිට උපද්දවන පින වැඩි නම් අපි ඔහුට ගරු කරන්න ඕනද ඔහු අපිට ගරු කරන්න ඕනද? ඈ මොකද්ද වෙන්න ඕන? අපි ඔහුට ගරු කරන්න ඕන පින්නතුනේ. ඇයි? අපි දෙන්නේ ස්වල්ප මුදලක් හැබැයි ඒ මුදල ඔහුට දෙන්න ලැබීමෙන්ම අපිට මෙලොවත් පරලොවත් සැපයක් විඳින්න කුසලයක් කුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා කාට දුන්නත් ගෞරවයෙන් දෙන්න. කාට දුන්නත් ගෞරවයෙන් දෙන්න. හැම කෙනෙකුටම වැඩිහිටියෙක් නම් ඉල්ලලා දෙයක් දුන්නත් වැඳලා දෙන්න පුරුදු වෙන්න. ලස්සන සුන්දර වැඩපිළිවෙලක් මේක. එතකොට ගෞරවයෙන් දෙන්න ඕන පින්වත්නි. ඊළඟ දේ තමයි පින්වත්නි සාහත්තං තමන්ගේ අතින් දෙන්න ඕන. දැන් අපි හිතමු යමක් කමක් ඉල්ලගෙන අහිංසක අසරණ කෙනෙක් ගෙදරට එනවා. දැන් ඉල්ලගෙන එනකොටම පින්නතුනේ සමහර කෙනෙකුගේ හිතට නැගෙන්න පුළුවන් ඔන්න අදත් එනවා කියලා. නේ? හිතේ යම් අමනාපයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි gedara ඉස්සරහ දොරට උඩින් සීවලී මහරහතන් වහන්සේත් වඩා හිඳවගෙන ඉන්නවා. නේද? එහෙම හිතේ අමනාපකම් ඇති වෙනා ඉන්නවා. දැන් එක බ්‍රාහ්මණෙක් හිටියා. මේ බ්‍රාහ්මණයාට සෝවාන් වෙන්න වාසනා ගුණ තියෙනවා කියලා තථාගතයන් වහන්සේගේ බුදුවැසට පෙනුණා. බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයට ධර්මයක් දේශනා කරන්නම පින්නතුනේ gederට වැඩිය පින්න පාතේ. එදා බමුණ හිත පහදවාගෙන පාත්‍රේ පිරෙන්න ප්‍රණීත දානේ පූජා කරලා එහෙමම ගෙට ගියා පින්වත්නි. දානේ පූජා කළා වචනයක් කතා නොකර පින්නතුනේ ගෙට ගියා. දැන් බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ ලබා ගත්තට බමුණ කතා කරන්න එපැයි බණ කියන්නේ. බමුණ කතා කළේ නැහැ ගෙට ගියා. දැන් එදා උත්සාහය සාර්ථක වුන්නේ බුදුරජාණන් වහන්සේ දෙවැනි දවසෙත් ඒ බ්‍රාහ්මණයාගෙම ගෙදරට ගියා. දෙවනි දවසෙත් බ්‍රාහ්මණයා හිත පහදාගෙන පාත්‍රයට ප්‍රණීත දානේ පූජා කරලා පූජා කරපු ගමන් ගිත ගියා. එදත් වචන මාත්‍රයක්වත් කතා කළේ නැහැ. දෙවනි දවසෙත් උත්සාහය අසාර්ථකයි. තුන්වෙනි දවසෙත් බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ ගෙදරටම ගෙදරටම වැඩියා බලන්නකො බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. මේ තමන් වහන්සේගේ ලාභයකටද? නෑ, ඔහුටම පිහිට වෙන්න. ගැලවෙන්න වාසනාව තියෙන කෙනෙක් වෙනුවෙන් බුදුහාමුදුරුවෝ කොච්චර එතකොට පින්නතුන කැප වෙනවද? තුන්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේට බ්‍රාහ්මණයා දානි පූජා කළා. පූජා කරලා පූජා කරන ගමම්ම කිව්ව හැබැයි කතාවක්. මොකද්ද කිව්වේ? ශ්‍රමණ බවත් ගෞතමයෝ ටිකක් කෑමට කෑදරයි වගේ නේද කියලා කිව්වා. ශ්‍රමණ බවත් ගෞතමයෝ ටිකක් කෑමට කෑදරයි වගේ නේද? රහ වැටිලා දැන් ආපහු ආපහු අපේ ගෙදරටම අපේ ගෙදරටම එනවනේ කිව්වා. එහෙම හිතන අයත් ඉන්නවා. දුගීක් මගීක් යාචකෙක් එනකොට ඒ එනකම දකීමෙන්ම හිත පහදවා ගන්නයි නෙවෙයි හිත අපහදවා ගන්නයි ඉන්නවා. හිත අපහදවාගෙන සමහර විටකදී තමන්ගේ දරුවෙකුට කෙන ඔය මොනවා හරි දීලා දාන්න. දීලා දාන්න කිව්වට දෙන්න නියෝග කළාට සංසාරයේ ලැබෙයි හැබැයි ලැබෙන දේවල් විඳින්න නම් හම්බෙන්නේ නැහැ පින්නොත් මේ සංසාරේ. සසරේ ලැබෙනවා ලැබුණාට මොකද වෙන්නේ? විඳින්න හම්බෙන්නේ මේ මේ ඔක්කොම පින්වත්නි අපි අපිට අපි අපිටම කරගත්තු දේවල් මේවා. මම එකයි කිව්වේ සමහර අය අද විපාක විඳින හැටියෙන් පේනවා පෙර කරපු පින්කම් වල අඩුපාඩු කියලා. ඒ නිසා සියා අතින් දෙන්න ඕන තමන්ම සතුටින් යමක් දෙනවා නම් දෙන්න ඕන පින්නතුනේ. ඊළඟ දේ තමයි කවදාකවත් දෙන දේ දෙන්න එපා පින්නතුනේ. නරක් වෙච්ච දෙයක් අහක දානවා වගේ. ඒ කියන්නේ සමහර අවස්ථා නැද්ද පින්නතුනේ අපි කියන්නේ ඕක අපිට තිබිලා වැඩකුත් නැහැ. ඒ හින්දා ඔන්න ඔහි දීලා දාමු. කියනවද නැද්ද? ඕක තිබ්බට අපි ප්‍රයෝජනයක් ගන්නෙත් අපි ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ. ඒ හින්දා ඕක දීලා දාමු කියන අවස්ථා තියෙනවද නැද්ද? ඈ තියෙනවා. හොඳයි මම ඔබෙන් අහන්නේ ඒක දානයක්ද නැත්නම් කුණුවස් කිරීමක්ද කියලා. හා දැන් කියන්නේ මොකද්ද? ඕක අපිට වැඩකුත් නැහැ. ඒ හින්දා දීලා දාමු. එතකොට ඕක දානයක්ද කුණුවස් කිරීමක්ද? කුණුවස් කිරීමක් නේ. හැබැයි අපි හිතන් ඉන්නේ ලොකු දානයක් දුන්නා කියලා. ඒක දානයක් නෙවෙයි අපි කරලා තියෙන්නේ කුණුවස් කිරිල්ලක් විතරයි. එතකොට අපි හිත පිහිටුවලද සමහර තැන්වල හරියටම නෑ පින්නතුනේ දීපු දානවලවත් හරියට අපි හිත පිහිටවපු නැති අවස්ථා තියෙනවා. කවදාකවත් එහෙම වැඩක් නැති දේවල් දෙනවා කියලා දෙන්න එපා පින්නතුනේ. තථාගතයන් වහන්සේ කවදාවත් පින්නතුනේ වැඩක් නැති දේ දීලා නැහැ. වැඩක් ඇති දේ තමයි දුන්නේ. සංසාරේ වැඩක් නැති දේවල් දුන්නම අපිටත් ලැබෙයි වැඩක් නැති වෙයි හැබැයි. එහෙම අවස්ථා අපිට තියෙනවානේ සමහර ඒවා ලැබුණත් වැඩක් නැහැ අපිට. නේ? ලැබුණත් වැඩක් නැහැ. ඒ වගේ අවස්ථා තියෙනවා ඉතින්. එතකොට පින්වත්නි මතක තියාගන්න ඊළඟ කාරණය කර්මඵල අදහාගෙන දෙන්න. කර්මඵල අදහාගෙන දෙන්න. එහෙම නොදුන්නොත් ගෞරවයෙන් දුන්නේ නැත්නම් හොඳට සකසලා දුන්නේ නැත්නම් ඊළඟට සියාතින් දුන්නේ නැත්නම් ඊළඟට පින්නතුනේ කර්මඵල අදහාගෙන දන් දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? කොහොම හරි මොනවා හරි දුන්න හින්දා ලැබෙනවා ලැබිච්ච දේවල් වල හොඳම දේවල් වල විඳින්න හිත දෙන්නේ පැහැදිලි නේද කොහොම හරි මොනවා හරි දුන්නට ලැබෙනවා හැබැයි ලැබිච්ච දේවල් වල හොඳම ටික විඳින්න හිත දෙන්නේ කියනවා න උලාරාය න උලාරාය බත්තභෝගාය චිත්තං නමති. උසස් වූ ආහාර අනුභවයේ පිණිස හිත දෙන්නේ කියනවා. කොච්චර රස කෑම පිරිච්ච මේසයක් වුණත් මේ මිනිස්සයාගේ හිතට කියනවා ඕවා කාපුවාම ලෙඩ කියලා ආයෙත් අර දුප්පත් දිලිඳු කට්ටුක කෑම ටිකක් කාලා ජීවත් වෙනවා. කනවනම් කණ්ඩ ප්‍රනීත දේවල් තියෙනවා. නමුත් හිත දෙන්නේ අර ටික කන්න. න උලාරාය වත්තභෝගාය චිත්තං නමති උසස් වූ වස්ත්‍ර පරිභෝගේ කරන්න හිත දෙන්නේ කියනවා මං කිව්වේ මම මේ පෙර සමහර ඒවා විඳින විදිහෙන් පේනවා පෙර වැරදිච්ච වැරදිලි බලන්නකෝ ඇතැම් අය හොඳ සාරි තියනවා ඒ වල්මාරි වල ඒවා කාව වඳිනවා මිනිස්සු අර පරණ සාරි ටිකම අඳිනවා කරුම. ඇයි ඒ? සංසාරේ කරපු පින්කම් වල අඩුපාඩු. ලැබිලා තියෙනවා ලැබිච්ච ඒවයි හොඳම ඒවා විඳින්න හිත හිත දෙන්නේ. සමහර අය ජීවත් වෙන විදිහෙන් පේනවා පෙර කරපු පින්කම් වල අඩුපාඩු. ඊළඟට කියනවා උලාරාය යාන භෝගාය චිත්තංන නමති සමහර විට අය ඉන්නවා උසස් වාහන පරිභෝගයේ සඳහා හිත දෙන්නේ කියනවා සමහර අය ඉන්නවා හොඳ යාන වාහන තියෙනවා අනේ ඕවා ගියපුවාම කරදරයි ඔయిత වඩා මේ අල්පේච්චකම හරි හොඳයි සරල ජීවිතේ කොච්චර හොඳද කියලා බස් එකේම යනවා දැන් එතකොට අරක සාධාරණේ කරන්න ලොකු බණපදත් කියනවා. අල්පේච්චකම හොඳයි, සරලකම හොඳයි. බණපද වලින් හරි ගෙවන්නේ කර්මයක්. අර සැපේ විඳින්න එපා පින්වත්නි. සැපය විඳින්න එපා කියලා එකක් බුදුදහමේ නැහැ. හැබැයි සැපය විඳිනකොට දැනගන්න ඕන මේවා සදාකාලික දේවල් නෙමෙයි. සැපය විඳින්න ඕන ගිහිද පැවිදිද එකක් නැහැ. සැපය විඳතර කමන්නේ. ඇයි ඒ සැපය පිනෙන් උපදින එකක්. පෙර පිං තියෙන කෙනාට සැපය විඳින්න වෙනවා. සැප ලැබෙනවා. ඒ සැපය විඳින්න හැබැයි ඒ සැපයෙන් මත් වෙන්න එපා. මේ සමහර අය ඕවා සරලකම හොඳයි අල්පේච්චකම හොඳයි කියලා පින්වත්නි යාන වාහන ගෙවල් වල තියලා ආපහු පින්නතුනේ මහමග රස්ති ආදු වෙවි ගිනි අවුවේ පින්වත්නි දුක් විඳිනවා බලන්නකෝ මේ පෙන්න නැහැටි බුදුරජාණන් වහන්සේ ඊළඟට තවත් සමහර අය ඉන්නවා මිල මුදල් තියෙනවා. ඊටාම සුඛෝපභෝගී පහසු යාන වාහන හැරම් පාවිච්චි කරන්න පුළුවන්. පරණ දිරපු කැඩෙන වාහනයක් අරගෙන පින්නත් නේ අර කර්මෙ ගෙවනවනේ. හැමදාම මේක යනවට වඩා හදනවා. නේ? ඒ අර ඒ එක එක්කෙනාගේ කර්ම ගෙවෙන හැටි. එක එක්කෙනා කර්ම ගෙවෙන හැටි. ඒක හරි අවාසනාවක් වෙනවා. බලන්නකෝ අපේ කිසි අඩුවක් නැහැ. අල්මාරි පුරවලා පින්වත්නි රෙදි තියෙනවා. ඊළඟට පින්වත්නි සමහර වෙලාවකදී ගෙවල් වල පින්වත්නි තව තව ස්ථාන අල්මාරි පුරවලා වීදුරු තියෙනවා. හැබැයි හොඳම වීදුරු තියෙන්නේ කොතනද කියලා බැලුවොත් එහෙම අල්මාරියේ ඇතුළෙන්ම තමයි හොඳම වීදුරු ටික තියෙන්නේ. ඒවා එළියට ගන්න කැඩුනොත් එහෙම බිඳුනොත් එහෙම බලන්නකෝ. හොඳම වීදුරු ලැබුණම පාවිච්චි කරනවද නැත්තම් හංගනවද ඔය දෙකෙන් මොකද වෙන්නේ හොඳම දේවල් ලැබුණම අපෝව කැඩෙයි බිඳෙයි හීරෙයි ඒවා පාවිච්චිට ගන්නෑ පින්නතුනේ මේ කර්මයක් හොඳම දේවල් විඳින්න එපැයි ජීවිතේක ඇයි මේවා පින්වත්නි අපි මැරුණම පින්වත්නි වීදුරු අල්මාරිය තිබ්බයි කියලා මොකද කරන්නේ? අපි මැරෙනවා නම් පින්නතුනේ රෙදි ටික අල්මාරිය තිබුණයි කියලා මොනව කරන්නද? අපිත් මැරෙන ලෝකයේ පින්නතුනේ අවුරුදු 3400 වතුර බොන වීදුරු පරිසම් කරන්නද? අපිත් අවුරුදු 60 70 වෙන් මැරෙද්දි පින්නතුනේ අඳින පළඳින වස්ත්‍ර પરම්පරා හතට තියාගන්නද මේ රකින්නේ? ඒ නිසා සැපයක් විඳින්න තියෙනවා නම් ඒක විඳින්න. දැන් බලන්නකෝ කෝටි ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා ගෙවල් හදනවා. ඒ ගෙදර අලුත්ම දොර රෙදි ටික දාන්නේ පිට මිනිස්සෙක් කෙනවා කිව්වම. ඒ මිනිස්සයා ඇවිල්ලා ගියපුවාම ආයෙත් අර දොර රෙදි ටික ඇතුළට දාලා ආයෙත් අර පරණ වැරහැලි ටික ආයෙත් එල්ලගෙන ඉන්නවා. දැන් එතකොට එහි හොඳම දේ විඳින්න පින තියෙන්නේ කාටද? ඒ පින විඳින්න තියෙන අර මිනිස්සයාට. අපිට තියෙන්නේ සම්පත් හදන කර්මේ විතරයි පින විඳින්න පින නැහැ. ඒවා විඳින්න. ඒක ලොකු අවාසනාවක්. දැන් බලන්නකෝ පින්නත් අපි හරි ලස්සන ජංගම දුරකථන ගන්නවා. හරිම ලස්සනයි. සමහර විටකදී 30 40000 50000 60000 70000 වියදම් කරලා ගන්නවා. ලස්සන මේක පැය ගාණක් තෝරලා තෝරලා තෝරලා ලස්සනම පාට එකක් අරගෙන කළුම කළු පාට පින්න තුනේ කවර එකක් දානවා පස්සේ. එතකොට ඒ ලස්සනයි විඳින්නේ කවද්ද? ඈ වැහිලම යනවා අර මුළු ලස්සනම වැහිලා යනවා. බලන්නකෝ. ඉතින් මේ ජංගම දුරකථනය මොන පරිස්සම් කෙරෙලි පරිස්සම් කරලත් අවුරුදු 50ක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඈ? පුළුවන්ද පින්වත්නි? බෑ. ඕනම එකක් අවුරුදු 3යි 4යි 5යි. ඉතින් ඒ ටිකේ තමන් සල්ලි දීලා ගත්තු එකේ ලස්සන හරි බලන්න. නේද? තමන්ම වියදම් කරලා ගත්තට තමන්ගේ ඇස් දෙකෙන්වත් ඒකේ ලස්සන බලන්න පින නැහැ. ඒ නිසා මතක තියාගන්න යමක් කරනකොට පින්නොතනි සතුටින් කරන්න. සතුටින් කරපුවාම පිළිවෙලට කරපුවාම ගෞරවයෙන් දුන්නම දෙන දෙයක් පින්වතුනේ සංසාරයේ ලැබෙනවා ලැබෙනවා වගේම ඒවා විඳින්නත් හිත දෙනවා. එහෙම නැත්තම් පින්නතුනේ ලැබෙයි ලැබුණට පින්නතුනේ ඒවා විඳින්න බැරි වෙනවා. හරියට අපුත්තක කියන සිටුවරයා වගේ. අපුත්තක සිටුවරයා කියලා කියන්නේ පුත්තු නැති හින්දා දරුවෝ නැති හින්දා තමයි අපුත්තක කිව්වේ. කොසල් මහරජුරුවන්ගේ රාජධානියේ හිටපු කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ තිබිච්ච සිටුවරේ මේ සිටුවරයා පින්නතුනේ මරණයටපත් වුණා දවස් 7ක් තිස්සේ පින්නතුනේ කොසල් මහ රජුරෝ රජකෙට ඇද්දා ධනෙ කරත්ත දාලා බුදුරජාණන් වහන්සේ ළඟට කොසල් රජුරෝ ආපුවම භාග්‍යවතුන් වහන්සේ ඇහුවා මහරජ දවස් ගණනක් නැතිව කොහෙද හිටියේ අනේ ස්වාමීනි අපේ රාජධානී සිටුවරයා මැරුණා හිතුමගේ ධනය රජගෙට ඇද්දායි කිව්වා දවස් 7ක් තාම ඉවර නැහැ කිව්වා අනේ ස්වාමීනි ඔය අපුත්තක සිටුවරයා පුදුම ධනයක් තිබුණු කෙනෙක්. පුදුම ධනයක් තිබුණු කෙනෙක්. රත්තරන් විතරක් තිබුණයි කිව්වා කෝටි 84ක්. රත්තරන් විතරක්. අනෙක් ඒව ගැන කවර කතාවක්ද කිව්වා. හැබැයි ස්වාමීනි ඔය මිනිස්සයා ඉන්නකම් කෑවේ නිවුඩු හාලේ බත් කාඩි හොදි එක කිව්වා. නිවුඩු හාලේ බත් කාඩි හොදි එක කිව්වා. දරුවොත් නැහැ. ඊළඟට කිව්වා අනේ ස්වාමීනි අඳිනවා නම් කසී සලු අඳින්න තිබ්බා කිව්වා. කසී සලු වැන්දේ නැහැ. හන රෙදි තමයි ඇන්දේ කිව්වා. ස්වාමීනි කරත්තයක් පැද්දා මේ මිනිස්සයා මේ කරත්තේ දිරලා වැටෙන්න උන්න මෙන්න. ඒකේ කෙට ගහලා හිටියා ගොනෙක් වයසටම වයසට ගියපු ඔන්න මැරුණා මෙන්න මැරුණා වගේ ගොනෙක් කිව්වා. අන්තිමේදි මැරිලා ගියා. ඇයි? පෙර තිබුණා පෙර පෙරදී පෙර දීලා තිබුණා දුන්නට ලැබුණා නමුත් දුන්නට පස්සේ සතුටු වෙන්න සතුටු වෙන්න බැරි වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට දවසක් ධනක් දුන්නා. කවදාවත් දන් නොදෙන මේ සිටුවරයා පෙර භවයක පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා දකිනකොට හිත පැහැදිලා බිරිඳට කිව්වා ඔය තියෙන මොනවා හරි දෙන්න කියලා. බිනිඳ කල්පනා කළා මේ අවසරය ලැබෙන්නේ නැහනේ හැමදාම ලැබිච්ච අවසරෙන් හොඳම දානයක් දෙන්න ඕනේ කියලා ප්‍රණීත දානයක් හදලා පාත්‍රේ පිරෙන්න පූජා කළා. තියෙන මොනවා හරි දෙන්න කියලා ගමනක් ගියා මේ බ්‍රාහ්මණයා ගිහිල්ලා ආපහු එනකොට අතරමඟදී පසේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. එතකොට මේ හිතුණා මේ গিදරට වැඩිය පසේ බුදුහාමුදුරුවෝ නේද මොනවද දන්නේ අපේ ගෙදරින් පූජා කළේ කියලා පාත්‍රය ඇරලා මහගම මහමගම බැලුවා. බලනකොට පින්වතුනි රස මස උලෙන් යුක්තව පාත්‍රේ පිරෙන්න පූජා කරලා බලන්න පින්වතුනේ හිතේ හැටි එසනින් හිතට ආවා අනේ අපොයි මෙච්චර දේවල් මොකටද දුන්නේ මොන වැඩකටද අපේ ගෙදර වැඩ කරන මිනිස්සෙකුට දුන්නා නම් වැඩප්පලක් හරි කරගන්න තිබ්බනේ කියලා හිතුණා. දෙන්න කියපු කෙනාටම ඇතිවෙච්ච හිත. දෙන්න කියලා කිව්ව හින්දා ලැබුණා. හැබැයි දුන්නට පස්සේ සතුටු වෙන්න බැරි වුණා. මොකද වුනේ? ලැබිච්ච දේවල් විඳගන්න විඳගන්න බැරි වුණා. ඒ නිසා ධනක් දෙනකොට පිනක් කරනකොට මතක තියාගන්න සතුට පවත්වා ගන්න. සිත මනාකොට පිළිවෙලට පිරිසිදු කරගන්න. එයින්මයි පින්වතුනේ පින්කමක් බල සම්පන්න වෙන්නේ ආනිසංසදායක වෙන්නේ. සියලු දෙනාටම නිදුකින් කුසල් ලිපිද සුවසේ කුසල් වැඩි දියුණු වේවායි ප්‍රාර්ථනා කරමින් මේ දේශනාව නිමාවටපත් කරනවද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ හේවාහැට රතුකුරුසගම අංක 39 දරණ නිවසේ පදිංචි එන්.ජී. බණ්ඩාරමණිකේ මෑණියන් ඇතුළු දූ දරුවන් සහ බෑනාවරුන්, ලේලිවරුන් ඇතුළු පවුලේ පින්වන්ත ඥාති පිරිස විසින් අරමුණු අතරට එක්වෙන්නේ පුරා දෙවසරකට ඉහතදී මියගිය ආර්.එම්. ලොකු බණ්ඩාපියතුමාණන්ට පින් අනුමෝදන් කරනවා සහභාගී වන පිරිසගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා අයිකේ දයාරත්න සහ අයිකේ උදේ කුමාර යන අයටත් පිංපෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන එන්ජී භණ්ඩාරමණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී දිගාසිරි පතනවා. ආර්.එම්. චමින්ද බණ්ඩාර සොහොයුරාටත් දූ දරුවන්ගේ සොහොයුරාටත් ආශිර්වාද කරනවා. දූ දරුවන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා වගේම හැම දිනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සපවත් වෙත්වා ජාත්‍යාදී දුක් කෙලවර කොටගෙන උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ මෙන්ම ධර්ම ශ්‍රවණේ කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ සැලසේවා බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු ලොව සසුන සුරකින සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පිං ලැබේවා ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පිං අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත මිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා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 අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා සාදු සාදු සාදු